This is a continuation from the previous track. හරි. එහෙනම් ආරියස්ථායක මාර්ගයේ වර්ධනය වෙනව නම් Taman තුල ওই වගේ වෙනස්කම් වෙන්න ඕනේ. ලෙඩ හොඳ වෙන්න ඕනේ. හරිද? ලෙඩ හොඳ වෙන්නේ නැත්තම්, ඔහොම හොඳ වෙවි යන්නේ නැත්තම් මේ මම ඇවිල්ලා. ඔකට බුදුහාමුදුරු දේශනා කරනවා. අනුන්ගේ හරක් බලා ගන්න. ඒක දේශනා කරලා තින්නේ කෙලින්ම මට. ඒ මොකද එහෙම කියන්නේ? අනුන්ගේ හරක් බලා ගන්නවා කියන්නේ හරක් රකින්න එක බොහොම හොඳයි. හැබැයි පස්කෝරස Tamanට නැහැ. දැන් මම විදර්ශනා වඩන්නේ නැත්තම් කියෝ කියෝ විතරයි නම් ඉන්නේ. මේකෙන් ලැබෙන ප්‍රතිඵල කාටද? අනිත් අයට. මට මොකුත් ඒක කියන්නේ අනුන්ගේ හරක් බලා ගන්නවා කියලා. Taman <laughs> ධර්ම භාණ්ඩාගාරයක් වුණාට වැඩක් නැහැ. ඒක Taman මේ පස්කෝ රසේ වින්දේ නැත්තම් වැඩක් නැහැ. හරි? එහෙනම් ඔන්න ඕක දැන් අපි දැනගත්තා. හරි? දැන් මොකද කරන්නේ? දැන් ඊට පස්සේ මේ දැනුම අරගෙන Tamanට දැනෙච්ච මේ දැනුම අරගෙන මේක හැම තැනටම විහිදුවා විහිදුවා යනවා. මේ විහිදුවා යනවා කියන්නේ මොකද්ද කියලා බලන්න. දැන් මට ගෙදරක නැත්නම් අපි හිතමුකෝ යම් ආයතනයක 10 දෙනෙක් ඉන්නවා. මේ 10 දෙනාම හොඳ නෑ කියලා තමයි මට කියලා තියෙන්නේ. මම එක්කෙනෙක් ආශ්‍රය කරලා බලනවා. මට තේරෙනවා එයා හොඳයි කියලා. දෙන්නෙක් ආශ්‍රය අනිත් එක්කෙනාට ආශ්‍රය කරලා බලනවා. මට තේරෙනවා එයාත් හොඳයි කියලා. ඉස්සෙල්ලාම මට එක්කෙනෙක් ආශ්‍රය කරනකොට අදහසක් එනවා මෙයා හොඳයි කියලා. ඊළඟ එක්කෙනා ආශ්‍රය කරනකොට අදහසක් එනවා මෙයාත් හොඳයි කියලා. ඒ දෙන්නම හොඳයි කියලා දැනෙච්ච ගමන් මගෙන් අවසරයක් නැතුව මට එක හැඟීමක් එනවා මොකද්ද? දෙන්නම හොඳයි කියලා එක අදහසක් එනවා. නේද? තුන්වෙනියවත් මම ආශ්‍රය කරනවා. එතකොට එයත් හොඳයි. එයා හොඳයි කියලා මට වෙනම අදහසක් එනවා වගේම මට ඊළඟට අදහසක් එනවා තුන් දෙනාම හොඳයි කියලා එකක්. මම එකම දෙයක් ගැන එකම විදිහට දැනගෙන දැනගෙන දැනගෙන දැනගෙන යනකොට ඒ ඔක්කොම කැටි වෙලා ඔක්කොම එක ගොඩකට ඇවිල්ලා එක සිතුවිල්ලකින් අර ඔක්කොම අරමුණු වෙලා ඒ ලක්ෂණය පෙන්වන්න කරනවද නැද්ද? අන්න ඒ වගේ. හරිද? දැන් මට නාම රූප පරිච්ඡේදය දැනුණා. පච්චේ පරිග්‍රහ ඥානය ඇති වුණා නේද? හේතු නිසා හටගන්නේ කියලා. දැන් මට මේ ටික ටික මම මොකද කරන්නේ මගේ අම්මා තාත්තා සහෝදරයා ඥාතිය මමත් ඇතුළුව. හරිද? මේ ඔක්කොටම මේක යොදනවා. මේ ඔක්කොටම මේක යොදනකොට මගේ අතින් මොකද වෙන්නේ? ඒ ඔක්කොම හේතුඵල ධමයක් නිසා හටගන්න ජීවියෙක්. හරිද කියලා එහෙම හැඟීම කැටි වෙලා එකක් වෙනවා. හරිද? එහෙම එහෙම සමහර අයට ඒ ගමම ගැන සමහර අයට රටක් ගැන සමහර අයට ලෝකෙම ගැන එක හැඟීමකට එන්න පුළුවන් දෙයිද? මෙනෙහි කරොත් අන්න ඒ ගානට වර්ධනය කරනකොට ඒ ඒ කෙනාගේ පරාසය අනුව කියනවා සම්මර්සන ඥානය කියලා. හරිද? දැන් යාට ලෝකේ හැම කෙනෙක් ගැනම හැම දෙයක් ගැනම හිතෙන්නේ ඒ විදිහට. ඒ தත්ත්වයටපත් වෙන්න ඔය මෙනෙහි කිරීම ඕනමද නැද්ද? ඒ මෙනෙහි කිරීම තිබුත් ඒ தත්ත්වයටපත් වෙනවා. ඒ මෙනෙහි කිරීම නැත්නම් ඒ தත්ත්වයටපත් වීම නැත. හරිද? ඔය මෙනෙහි කිරීම තිබ්බොත් එවැනි මානසික තත්ත්වයකටපත් වෙනවා. ඒ මෙනෙහි කිරීම නැත්තම් ඒ තත්ත්වයටපත් වීම නැහැ. හැබැයි අපි ඔය කතා කරපු ක්‍රමවේද අනුව යහපත් දෘෂ්ටියෙන් යුක්තව මම මෙවැනි තත්ත්වයකටපත් වීම සඳහා මං සිල් රකින්නවාය. මම මෙවැනි තත්ත්වයකටපත් වීම සඳහා මම භාවනා කරනවාය, සතර කමඨහන වඩනවාය කියලා එහෙම අරමුණකින් යනවනම් අන්න ඒක සම්මා දිට්ඨිකයි. හරිද? එහෙම ගියොත් ඔය කියන தත්ත්වයට යන්න පුළුවන්මද බැයිද? පුළුවන්මයි. හරිද? ඔන්න ඔය මට්ටමින් එහාට ගියාට පස්සේ එයාට කලින් දැක්කට වැඩිය කලින් තේරුණාට වැඩිය නාම රූප දෙකේ ඇතිවීම නැතිවීම ඉතාම ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. නා එක්ක වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා රූපේ කියන ඇතිවීම නැති හැම වෙලෙම ඒවා ඇති වෙන නැති වෙන බව ඇති වෙන නැති වෙන බව හැම ෂණයකම දැනෙන මට්ටමකට එනවා. හරිද? අන්න ඒ தത്വෙට එනකොට මට කියන්න දැන් මේ වෙනකොට අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය අනිත් පැත්තෙන් ප්‍රකට වෙනවද නැද්ද? ඇයි නාම රූප පරිච්ඡේද වෙන්න වෙන්න වෙන්න වෙන්න හේතු දකින්න දකින්න දකින්න දකින්න අනාත්ම ලක්ෂණය ප්‍රකටයි. නේද? මේවා දැන් දැන් උදයව්‍ය කියන එක නැත්තම් ඇතිවීම නැතිවීම කියන එක ඊටාම ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. මේක තවත් ප්‍රබල වෙනවා. හරිද? අන්න ඒ තවත් ප්‍රබල වෙන අවස්ථාව වෙනකොට අපි කියනවා ඔන්න විදර්ශනා ඥාන පහළ වෙනවා කියලා. නවමහා විදර්ශනාව කියලා අහලා තියෙනව නේද? අන්න ඒ නවමහා විදර්ශනාව ආරම්භෙන්නේ ඔන්න ඔය බලවත්ව නැගෙන උද්‍යව්‍ය ඥාණයෙන් පස්සේ. හරිද? එතකොට අන්න බලන්න ඔන්න මට්ටම එනකොට මොකද වෙන්නේ? ඇතිවීම නැතිවීම රූපේනම් වේදනාවේනම් සංඥාවේනම් සංකාරේනම් විඥානේනම් ඒ හැම එකම ඇතිවීම නැතිවීම එයාට මනසෙන් හොඳින් අත්දකින්න පුළුවන්. ඊටාම තීව්‍රව ගැඹුරෙන් අත්දකින්න පුළුවන් මට්ටමකට එනවා. මොකද චිත්ත ඒකාග්‍රතාවය හොඳයි. මේකට සමවැදෙන්න පුළුවන්. හොඳට ඒ ඒ ඒ සම්පතියට මොකද හිත විසිරෙන්නේ නැහැ. මෙයාට හොඳ අවබෝධයක් තියෙනවා. අර විසිරෙන දේවල් ගොඩක් අඩු කරගෙන ආවේ. නේද? එතකොට හරි. එහෙනම් ඔන්න ඕක තුල එයාට මේ ඇතිවීම නැතිවීමේ තියෙන වෙනස් වීම ප්‍රකටව තේරෙනම් ඉන්නේ එතකොට අනිත්‍ය දකිනකොට වචනේ පරිසමාප්ත අර්ථයම මොකද්ද? අනිත්‍යානු පස්සනාව. ඒ කාලේ වෙනකොට දුක දකිනකොට ඒක වචනේ පරිසමාප්ත අර්ථයම දුක්ඛානුපස්සනාව. ඉන්නේ ඒ ඇතිවීම නැතිවීම තුල අනාත්මය දකිනකොට එතන පැහැදිලිවම අනත්තානු පස්සනා කියන තැනට වැටෙනවා. හරිද? හරි. දැන් මේකත් එක්ක ඊළඟට එනවා මෙයාට දැන් වැඩියෙන් වැඩියෙන් මේ සංස්කාරයේ බිඳීමම පේන්න පටන් ගන්නවා. ඇති වෙනවට වැඩි වේගෙන් නැති වෙන බව එයාට එක දිගට අරමුණු වෙන්නේ බිඳීමමයි. දකින දකින දේක හරිද? භාවනාවෙන් මේක කරගන්නවා වගේම බාහිර පරිසරයේ ඉන්නකොට හැම වෙලේම තේරෙනවා අතරක් දැන් ඔය උද්‍යව්‍ය தත්ත්වයට උද්‍යව්‍ය ඥානය කියන தත්ත්වයටපත් වුණාට පස්සේ ඒ ඥානය කියන தත්ත්වයටපත් වුණාට පස්සේ මම ඒක මතක් කරන්න ඕන ආයසරයක් ඇතිවීම නැතිවීම නැතුව ජීවත් වෙන සත්වේ පුද්ගලයෙක් කියලා අදහසක් යාට එන්නේ එන්නෙම නැහැ. හරි ඒක හිතයි ජීවත් වෙන්න බැයිද කියලා. නෑ <laughs> පුළුවන්. ඇයි පුළුවන් කියන්නේ? ඒක මොකක්ද? අන්න අර පහන් දැල්ල ගැන මම කිව්වේ නේද? අන්න ඒ වගේ අදහසක්. හරි ඒක අත්දැකීමක්. එහෙම සිතුවිල්ලකින් එහෙම සිතුවිලිත් එක්ක තමයි මේ ඉස්සරහා ඉන්න දකින්නේ. ඒක කිසිම හානියක් වෙන්න මේ බුම්මගෙන ඉන්න හේතුවක් වෙන්නේ නැහැ. නේද? අපි සමහර හිතනවා විදර්ශකයෝ ඉන්න ඕන කොහමද? කවත් එකවත් කතා කරන්නේ නැහැ, hina වෙන්නේ නැහැ, එන්න එපා මගේ දිහා බලන්න එපා මම එහෙම එකක් නැහැ. <laughs> ඒ ඒක ගැටීමක්. නේද? රටේ වටේ පිටේ ඉන්න මිනිස්සුත් එක්ක ගැටෙනවා නම් ඇලීම අයින් කරන්න කියලා මොකද වෙලා තියෙන්නේ? ගැටිලා. හරි මෙහෙම කෙනෙකුට තමන්ගේ ගෙදර අය රූපවාහිනී බලනවා. සන්තෝෂයෙන්. වෙනදත් මං හිතෙන්දලා රූපවාහිනී බලනවා. මෙහෙම කෙනෙකුට බැයිද එතෙන්දලා ඉඳන් රූපවාහිනී බලන්න? ආපෝ පුළුවන්. හ්ම් කිසි ගැටලුවක් නෑ පුළුවන්. හැබැයි මෙයා ඉන්නේ ඒ රූපවාහිනිය හරියටම බලමින් ඉන්නේ. <laughs> අනික කටිට හරියට බලා ගන්න බෑ ඒක. එහෙනම් මෙයා දන්නවා අනිත් කට්ටියට හරියට බලන්න බෑ කියලා. තේරුණාද මම කියපු එක? මොකක්ද දන්නේ? හුඟක් කට්ටියට හරියටම බලන්න බෑ. මොකද හුඟක් කට්ටියට මේ නළුව නිලියෝ කියලා බලන්න බෑ ඒක. නළුව අඩුම ගානේ නළුව නිලියෝ කියලා බැලුවා නම් ඒකේ ඒක බලන්න වෙන්නේ නෑනේ. මේ රඟපෑමක් කියලා බලනවා නම් බලන්න වෙන්නේ එහෙනම් මේක රඟපෑමක්ද නැද්ද? පැහැදිලිවම ටෙලි නාට්‍යයක් කියන්නේ රංගපෑමක්. එහෙනම් හුඟක් කට්ටියට ඒ ටිකවත් බලන්න බෑ ඒක. එහෙනම් කොහොමද විදර්ශනාවක් වැඩෙන්නේ? නේද? එතකොට ඒක ඇතුළෙත් තියෙන රංගපෑමක් මම ඉස්සෙල්ලත් කිව්වේ. ඒක තමයි මේක. නේද? මේක සත්‍යයා පුද්ගලයා පේන එක. ඒකක් හැදලා පේනවා යාට. හරිද? එහෙනම් එයා හරියටම බලනවා ඒක. ඒකද එතෙන්ට වෙලා හරියටම බලනවා. ඉතින් අනිත් කට්ටිය දන්නේ නැහැ නේ මෙයා මෙච්චර ගැඹුරට ගියා කියලා. කවුරුත් කතා කරන්නේ ඩෙන්ගු ගැන. දොස්තරට ඒක අලමුල ගිය තැන් පේනවා. නේද? අර හැදිච්ච එක්කනට ඒක වේදනාව තේරෙනවා. අර කිසි දෙයක් දන්නේ නැති කෙනා ඒක දිහා උඩ බලාගෙන වගේ ඉන්නවා. ඉතින් මොකද? හතර දෙනාට එකට ඉන්න පුළුවන්. නේද? හතර දෙනාට එකට ඉන්න පුළුවන්. ඒකින්ද මේ නාඩගම් හොඳ නෑ. නාඩගම් තමයි විදර්ශකයෝ සමහරු ලෝකෙත් එක්ක ගැටෙනවා. රූපවාහිනිය දිහා බලාගෙන ඉන්න අය දිහා හරි අවචායකට ආපු කවදා නිවන් දකින්න අපවන අපි නම් නව මහ විදර්ශනාවේ ඉන්නේ මේ මිනිස්සු මේ බලන්නකො තාම රූප වහිනේ ඉතින් එන්න එතෙන්ට වැටෙන්න එපා මේක 아무තු රංගපෑමක් කරගන්න එපා ඉතා සාමාන්‍ය ජීවිතේ මේවා කරන්න පුළුවන් කියන එක තේරුම් අරගෙන ඉස්සරහට යන්න නේද තව සෝවාන් වෙලා නැහැ නේද මේ කතා කරගෙන තව මග සෝවාන් පුද්ගලයාටත් සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න පුළුවන් නම් නේද මේ මොකද්ද මේ ඒකින්ද මේක තන්නේ කර මමත්වයක් හදාගන්න මම මේක ඇත්ත කියන්නේ යහපත සඳහාමයි හුඟක් දෙනෙක් ඒ වගේ ඉන්නවා ඒ යාළගෙන් ඒ කට්ටියගේ වැරද්ද නෙවෙයි ඇතිවෙච්ච මානසික తত্ত্বය ඒකින්ද මේ අනිත් අයට වඩා අභිවවා ගිහිලා නිකන් කෝලම් වෙලා විකාර වෙලා ඉන්න අය හින්දා සමාජයට හරි කරදරයි බන මඩුවකවත් නිදහසක් නැහැ එතකොට හරි ඒකින්ද ඒක අපි අතහැරලා යන් ඊළඟට තව චුට්ටක් ඉස්සරහට දැන් අර බිඳීම විඳීම පේන ගානට එනකොට ඒකට කියනවා බංගානු පස්සනාව කියලා. හරිද? එතකොට මෙන්න මේ බංගානු පස්සනාවත් එක්ක එයාට ලොකු බයක් උපදිනවා. මේ සංස්කාරයේ ආදීනව දකිනවා. හරිද? අන්නේ ආදීනව දකින මට්ටමට එනකොට අර පැත්තෙන් අන්න අනිත්‍යානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, ආදීනවානුපස්සනා. තව එකක් එහා පැත්තෙන් හැදිලා. පංච උපාදානස්කන්ධය දැක ඒකේ ආදීනව දකින මට්ටමට එනවා. හරි බය උපදිනවා. බය උපදීම සහ ආදීනව දැකීම දෙකක් වෙනවා. බය උපදින්නේ මේ සංස්කාරයට බය උපදිනවා. ඒ බය උපදින්නේ හරියට නිකන් පන්නන් එන අලියෙක් දකිනකොට බය උපදිනවා වගේ නෙවෙයි. අලියෙක් පන්නන් එනවා නම් බොහෝ බය වෙලා කෑ ගහලා නේද දඟලන්න වෙනවනේ. ඒකින්ද එහෙම මේ එහෙම මේ කෑ ගහන බීතියක බයක් නෙවෙයි. ඒකින්ද ඒ බය උපද්දවා ගන්න බය වෙන්න එපා. හරි? අලිපන්නන් වෙනවා වගේ දකින්න ගත්තොත් එම සංස්කාරය එතන ඔලු නරක් කරගෙන බුදු අම්මෝ සංස්කාරය මගේ පස්සේ පන්නනෝ කියලා එහෙම එකක් වෙන. ඒ අය තමයි ඔය ගැටෙන්නේ අනිත් අයත් එක්ක. පන්නන් එන අලියත් එක්ක අපි ගැටෙනවා. හැබැයි අපි දකින්න ගිනි අඟුරු වලක් ඈතක තියෙනවා. ඒ ගිනි අඟුරු වල දැක්කහම අපි එතෙන්ට යනවද? අන්න ඒ බය තමයි උපදින්නේ. බයතුප්පඨාන ඥානය උපදිනවා කියන තැන ඒකයි මම කියන්නේ. විදර්ශකයා නියම විදර්ශකයෙක් නම් එයා තමන්ගේ දරුවන් නේද සමහර ලාට අපි අහලා තියෙනවා සමහර දරුවන්ට මේ විදර්ශනා කරනකොට දෙමාපියන්ව දකින්න දෙන්නේ නැහැ. හරිද? සමහර තැන්වල එහෙම කරනවා. හරිද? සමහර ලාට දෙමාපියන්ට දරුවෝ බලන් දෙන්න දෙන්නේ නැහැ. හරි සමහර එක දරුවෙක් මම දන්න කෙනෙක් ඉන්නවා අම්මයි තාත්තයි දිහා බලාගෙන යන්නේ මෙහෙම යන්නේ. මොකද? ඒ මායෝ. ඒ ඒ හඳුන්ලා දීලා මේ තමයි ඔයාට පැවිදි වෙන්න දෙන්නේ නැහැ මේ දෙන්නා. එහෙනම් මායя මායя දිහා බලන්න එපා. හරි මේ තමයි මේ විකාර. මේ තමයි අර ගැටීමටපත් වීම. හරි. ඉතින් ඒක මේක බොහොම ප්‍රාථමිකයි නෑ එහෙම නෙවෙයි. මේ මේ මොකද්ද හරියට මම එක උදාහරණ දෙකක් කිව්වේ. අලියෙක් පන්නන් එනවා නම් හැංගිලා බය වෙලා කෑ ගහන්න ඕනේ. තමන්ගේ දරුවෝ දකින්නකොට තමන්ගේ දෙමව්පියෝ දකින්නකොට ලෝකයේ තියෙන යාන වාහන ඇඳුම් පැළඳුම් දකින්නකොට අලි පන්නන් එනවා වගේ දකින්න දෙයක් නෑ. හරියට දස්තකයට. එයා දකින්නේ මොනවා වගේද? ඈත තියෙන ගිනි අඟුරු වලක් වගේ පරිස්සම් වෙන්න දන්නවා. එයා ඒවට ඇලෙන්නේ නැතුව ගිනි අඟුරු වලකට ගිහිලා පයින් නැතුව පරිසම් වෙනවා. එයි මේ සියලු සංස්කාරය බිඳෙනවා. මේක මගේ කියලා ගත්තොත් මට ලොකු ගැටලු සහගත තත්යකට එනවා. ඒකට එන්න දෙන්නේ නැතුව ඒක අල්ලන්නේ නැතුව අල්ලන්නේ නැතුව පාවිච්චි කරනවා. ගින්දරෙන් වැඩ ගන්න. හරි. අන්න ඒ වගේ පාවිච්චි කරන. අන්න ඒ අවස්ථාවට ආපම කියනවා බංගානු දර්ශන ඥාණයටපත් වුණා කියලා. හරිද? අනිත් පැත්තෙන් ඒකත් එක්ක එයා ඊළඟට මේකේ ආදීනව දකිනවා. හරිද බංගානුපස්සනාවේ ඒ බංගානුපස්සනාවටපත් අතරපත් වුණාට පස්සේ සංස්කාරය ගැන නැවත සතුටු වීම ඇති වෙන්නේ නැහැ හරිද ඒ ඥානේ ඉන්න තාක්කල් හැබැයි පිරිහුණොත් ආය ඇති වෙනවා හරි දැන් අපි දන්නවනේ පිරිමි ළමයා ගැහැණු ළමයා දැක සතුටක් ඇති වුණා සතුට ඇතිවීම තමයි ඇලිලා ග්‍රහණය වෙන්න හේතුනේ දැන් නැහැ ආදරයක් ලැබෙනවා කියලා දැනනකොට සතුටක් ඇති වෙනවා දැන් නැහැ ඇයි දැන් බයක් උපදින ගිනි අඟුරු අම්මෝ ආදරය කියන්නේ ගිනි අඟුරු ඉස්සලා තිබි වැස්ස වගේ කියන දැන් තියෙන්නේ ගිනි අඟුරු වලක් වගේ. ඔය ඇටුනොත් නම් ඉවරයි. හරිද? ඒ කියන්නේ දැන් මේ හිත මේක හොද්දට දැන් සුසාර කරලා නැත්නම් ටියුන් කරලා තියෙන්නේ කොහොමද මේ වගේ පැත්තේ අහුවෙන්නේ නැති වෙන්න. ඒ ක්‍රමයටම යන්න ඕන. එහෙම කරොත් විතරයි එහෙම සංඥා උපද්දව ගත්තොත් විතරයි නේද ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. නේද? අකුසල මාත්‍රයකින්වත් නැත්තම් අකුසල මාත්‍රයකවත් උපදින්නේ නැති වෙන සිහිය පිහිටවාගෙන යන්න ඕනේ. ඒ සිහිය පිහිටවාගෙන ඉන්නකොට බංගානුපස්සනා කියන මට්ටමට ඇවිල්ලා ඒ සිහිය පිහිටවාගෙන ඉන්නකොට ඊළඟට ඇති වෙන්නේ ආධිනවානුපස්සනාව. ඒ කියන්නේ මේක ගැනීම ඉතාම භයානක. අර කියන්නේ වසමිත්‍රකේ කෑල්ලක් නේද? වසමිත්‍ර කෑමක් ඊළඟට භයානක සත්තු ඉන්න වනයක් ඒ වගේ ඒ වගේ තැන්වල ඇති වෙන අදහසක් වගේ ආදීනව දකින්න හොඳට. ආදීනව ආදීනව තේරෙනවා. හරිද? ඒකත් එක්ක අන්න ඒ ආදීනව දැකීම කියලා කියන්නේ මේකේ තියෙන භයානකකම හොඳට තේරෙනවා මේක කොහොමත්ම අත තියන්න හොඳ නැහැ. ඒකත් එක්ක ඊළඟට ඇති වෙන්නේ නිබ්බිදානුපස්සනාව කියන එක. නිබ්බිදානුපස්සනාව කියන එක හරීම වටින තත්වයක් ඒ මනසේ අපේ මනස ඉස්සරහට යන හැටි මේ. හැබැයි අර සිහිය තියාගෙන ඉන්න ඕනේ. නැත් ඒ සිහිය තිබ්බේ නැත්තම් මේක වෙන්නේ නැහැ. ඒ සිහිය පිරිනුනොත් ආය පල්ලෙහාට යනවා. හරි. මේක තියාගෙන හිටියොත් ආය උඩට එනවා. නිබ්බිදාන පස්සනාව කියන්නේ අපේ පින්නත් මේ කලකිරීමක්. හරිද? කලකිරීමක් කියලා කියන්නේ අර මං කලින් කිව්වේ සංස්කාරයේ කෙරෙහි කිසිම විදිහකින් සතුටු වීමක් හටගන්නේම ඒ කලකිරීම කියන්නේ මූණ එල්ල ගන්න අපෝ ඇති වෙලා ඉන්නවා කියන මේ කලකිරීම තේරුම් ගන්නද මට කියන්න මෙයා මෙන්න මෙහෙම දකිනවා. දැන් අපි හැම වෙලෙම විකල්ප හදා ගන්නවා. එක තැනකින් සැනසීමක් නැත්තම් මොකද කරන්නේ හැම වෙලාවට? වෙන තැනකින් වෙන කෙනෙක්ගෙන් සැනසීමක් වෙනවා. නේද? හැම වෙලෙම මේකට හරියන්න වෙන එකක් අල්ල ගන්නවා. ඒ අල්ලගන්න එකෙන් අපි හැම වෙලෙම හිතන විසඳුමක් හම්බුණා. අනේ දැන්නේ මට හොඳම විසඳුම හම්බුනේ. සි මොකටද අප්පා මේක මෙතර පරක් උනේ? නේද? කලින් හම්බෙන්න තිබ්බේ කිය කිය එකක් අල්ල ගන්නවා. ආයෙ ටික දවසක් යනකොට තේරෙනවා මේකත් වැරදුනා වගේ කියලා. ඔය විදිහට හැමදාම රස්සාවක් හරි වෙනත් එකක් හරි සතුටු වෙන්න මොකක් හරි එකක් එක්ක ආදරයක් හරි හැම එකම එහෙමයි. එකක් වෙනකොට වෙන එකක්. එකක් වෙනකොට වෙන එකක් අල්ලගන්න. හැමදාම තියෙනවා ලයිස්තුවක් මේක පැනලා ඊළඟ එක මේක පැනලා ඊළඟ එක නේද? ඒක ඒක අපේ අධ්‍යාපනයේත් තියෙනවා. ඒ වගේම වෙනත් දේවල් වලත් තියෙනවා නේද? දරුවෝ වෙනුවට මුණුපුරවල් ගන්නවා. නේද? තව තව එක එක එක එක දේවල් වෙන මොකක් හරි එකක් අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන ඈතට ඈතට යන හැමදාම එහෙමයි. නේද? රැකියාවක් නම් දැන් දැන් නේද? හැමතිකමක් නම් මහහැමතිකම ඕන වෙනවා. මහහැමතිකමක් නම් අගමැතිකම ඕන වෙනවා. අගමැතිකම නම් ජනාධිපතිකම වෙනවා. ජනාධිපතිකම නම් ආයතනය ජනාධිපතිකම ඕන වෙනවා. ඔය වගේ දිගට දිගට නේද? ඒ විදිහට දිගින් දිගට දිගින් දිගට තව එකක් තව එකක් අල්ලා අල්ලා ගියා. ඒකෙන් ගැලවෙන්න බෑ මිනිස්සුන්ට. ඉතින් එහෙම ගැලවෙන්න බැරුව තියෙන මේ සමාජය තුල මොකද වෙන්නේ? මෙයාගේ ඇති වෙන කලකිරීම තමයි ඉස්සරහින් අල්ලන්න එකක් නැහැ. සංස්කාරය පිළිබඳව මට තවත් මොකවත් අල්ලන්න බෑ. අල්ලන්න දෙයක් නැහැ. වැඩක් නැහැ. හරිද? මේ ලෝකේ ඉපදිච්ච කෙනාගේ මානසිකත්වය ඉතාම ඉහළ මානසිකත්වයකට එනවා. ඒ තමයි මොකක්ද? තව මට මේකේ යන්න තැනක් හොයන් මේ සංස්කාරය හොයන්න තැනක් නැහැ. සංස්කාරය කියලා සතුට වෙන්නේ මට මේ තව ඉස්සරහට යන්න ඕනේ නැහැ. උවමනාවක් නැතු යනවා. ඒ උවමනාවක් නැතු යනවා කියලා කියන්නේ අල්ලාගෙන යන්න උවමනාවක් නැහැ. ඒක තියාගේ වැටික් කරගෙන යනවා. බොහොම අල්පේච්ච ජීවිතයකට වැටෙනවා. බොහොම සුවදායක තත්ත්වයකට වැටෙනවා. හරිද? මේකත් එක්ක ඊළඟට ඇති වෙන එක තමයි මහා රෞද්‍ර වනයක ලස්සන ගස් ගස් කොළන් තියනවා කියලා හිතන්නකෝ. මේකේ අලි ඉන්නවා සර්පයෝ ඉන්නවා හරිද ඒ වගේ පළතුරු තියෙනවා හරිද ගස් කොළන් තියෙනවා නාණ්ඩ තියෙනවා කිඹුල්ලු ඉන්නවා භයානක හොරු ඉන්නවා මේ වගේ එකක් මේ වගේ එක ඉන්නවා නම් ඇලක සෞම්‍යව නායිද ගඟක කොච්චර සීතල වතුර තිබ්බත් එයාට සෞම්‍ය නාන්න බෑ ඇයි අම්මෝ මහ භයානක තරම් නේද ගහකට නැගලා පළතුරු ටිකක් කඩනකොටම අලියෙක් කරෙන් එයිද දන්නේ නැහැ සර්පයෝ කයිද දන්නේ නැහැ කොටියෙක් පණිද දන්නේ නැහැ වලහෙක් පණිද දන්නේ නැහැ එහෙම වනයක ඉන්න කෙනෙකුට හැම වෙලෙම තියෙන අදහස මොකද්ද මම පහරන හොරුත් ඉන්නවා හැම වෙලෙම අදහස මොකද්ද මේකෙන් ගැලවෙන්න ඕනේ මේකෙන් ගැලවෙන්න ඕනේ මේකෙන් ගැලවෙන්න ඕනේ එහෙම නේද අන්න ඒ ගැලවෙන එහෙම වනයක ඉන්න කෙනෙකුට මේකේ ගැලවෙන්න නැතුව මේකෙම ඉන්න ඕනේ කියලා අදහසක් නිකන්වත් ඇති වෙනවද අන්න බලන්න. භයානකම දැක්කා. නේද? අලි ඉන්න බව, කොටි ඉන්න බව, වලස්සු ඉන්න බව අන්න ඒ ටික හොඳටම දැකලා භයානකම හොඳටම දැක්ක හින්දා මොකද වෙන්නේ? එයාට තියෙන්නේ හැම වෙලෙම අනිත් වැඩ කරන ගමන් හැම වෙලෙම තියෙන අදහස මොකද්ද? අයින් වෙන්න ඕනේ අයින්. ඒ අයින් වෙන්න ඕනේ කියන අදහස අර වනේ ඉන්න කෙනාට නැති වෙන්නේ නැහැ. හැබැයි ඒක ඇති වෙන්න නම් මේක භයානකම ආදීනවේ හොඳට දැකලාම තියෙන්න ඕනේ. එහෙනම් වචනේ පරිසමාප්ත අර්ථයේම සංස්කාරය ආදීනව දැක්ක කෙනාට ඇතිවෙන ඊළඟ සිහිය තමයි ඊළඟ නුවණ තමයි මුංචිතු කම්මතා ඥානය කියලා කියන්නේ අයින් වීමේම අදහස. සංස්කාරයෙන් ගැලවෙන්න ඕනේ. ගැලවෙන්න ඕනේ. මේ ගැලවෙන්න ඕනේ කියන දන්න මේ ඉතින් gedara ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. හරිද? ඕව හොඳට ආයෙ තේරුම් ගන්න. මේකේ තේරුම මේ ගෙවල් දොළවල් දාලා ගිහිල්ලා මල විකාර වෙන එක නෙවෙයි. හැලෙන්නේ නැහැ. නේද? ඇලෙන මේකෙන් ගැලවෙන්න ඕනේ. ගැලවෙන්න මාර්ගය හොයාගන්න ඕනේ කියලා එන්නේ එහෙම තත්වයක්. ඉතින් ඒක භාවනා විදිතා ප්‍රබලයි. හැබැයි ඉතින් ওই කාලේ වෙනකොට හොද්දට භාවනා කරන කෙනෙක් බවට පත් වෙනවා. සන්තෝෂයෙන්ම ඉන්න, සහනෙන්ම ඉන්න කෙනෙක්, හොඳ අවබෝධයකින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. හරිද? ඔන්න ඔය මුංජිත කම්මිතා ඥානය ඇති වුණාට පස්සේ ඊළඟට ඇති වෙන්නේ පටිසංකානු දස්සන ඥානය. ඒ කියන්නේ අතමිදීමේම අරමුණ. අතමිදීමේම අරමුණ ඇති වෙන්නේ ඉතින් ඒක ඇත්තට මෙන්න මෙහෙම එකක්. ඔය ටික ওই පැත්තෙන් වැඩෙනකොට ඒ කියන්නේ ඒ වෙනකොට තියෙන අදහස තමයි යමක් අතහැරලා යමක් අල්ලගන්න ඕන කියන අදහස. මොකක්ද අතහරින්න ඕනේ? කෙලෙස්. අල්ලන්න ඕන මොකද්ද? නිවන. හරිද? හැම වෙලෙම තියෙනවා ඔය පටිනිස්සග්ගානු පස්සනාව කියන තැනට වැටෙන ඔය ගානට එනකොට පටිනිස්සග්ග කියන වචනේ පටිනිස්සග්ග කියන වචනේ එක තේරුමක් තමයි පරිච්ඡ කියලා කියන්නේ පරිත්‍යාගය කියන්නේ අතහරිනවා කියන එක. අනිත් එක තමයි පක්ඛන්ද කියන තේරුම. ඒකේ තේරුම මොකද්ද? අල්ල ගන්නවා අවබෝධ කර ගන්නවා කියන එක. ඒතර නිවන් නැත්තම් මේ තියෙන ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේවෙන් වෙන් වෙලා වෙනත් වැඩපිළිවෙලකට යන්න ඕන කියන එක ඔන්න ඔය අවසාන ඥානය දක්වා එනකොට තියෙනවා. ඉතින් ඒක තුල ඉන්නකොට තමයි කෙනෙකුට අනුලෝම ඥානය නැත්නම් ගෝත්‍ර ඥානය දක්වා එන්නේ ඒක තුල බොහෝ කල් රැඳි රැඳි රැඳි රැඳි රැඳි රැඳි ඉන්නවා. හරිද? ඒ කියන්නේ පටිනිස්සග්ගානුපස්සීව වාසය කරනවා බොහෝ කල් ඒක ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ. ඒක සමහර අයට බොහෝ කල් ඉන්න වෙන්නේ නැහැ. හරිද? ඔය ගානට මට්ටමටපත් වෙනකොට සමහර අයට මාර්ගසිත පහළ වෙනවා. සමහර අයට මාර්ගසිත පහළ වෙන්න එක ප්‍රමාද වෙනවා. මොකද එතෙන්ට ආවට එයාට අර අංග ටික ඔක්කොම වර්ධනය කරන්න බැරි වෙනවා. හරි. නමුත් එතෙන්ට එනකම් වර්ධනය කරගෙන ආවට අර අංග එකතු වෙන්නේ නැහැ. ඒකට බොහෝ තව කාරණා අතීතයේ තමන්ගේ මානසික ශක්තියින් වර්ධනය වෙලා නැතුව තියෙනවා නම් ඉතින් ඔය මට්ටමේ යනවා. අනිත් එක ප්‍රාර්ථනාවන් ආදිය තියෙනවනම් මම මම අගසව් වෙන්න ඕනේ. මම පසේබුදු වෙන්න ඕනේ. ඕවත් එක්ක එතකොට ගෝත්‍ර භූ ඥානය දක්වා වර්ධනය වෙනවා. එතනින් එහාට යන්නේ නැහැ. හරි. ඉතින් එතනින් එහාට ගිය නැත්නම් ඒකට හරිය ලස්සන උපමාවක් තියෙනවා. කාක උපමාව කියලා ඒකට කියන්නේ. කාක උපමාව කියලා කියන්නේ මේ ඉසර නැවක කුඹ ගහයක කාක්ෙක් තියාගෙන යන්නේ. හරිද? මේ කාක්කා කුඹ ගහේ තියාගෙන යන්නේ වෙන මොකටවත් නෙවෙයි ගොඩ බිමක් කිට්ටු වුණාද කියලා බලන්න. ගොඩ බිමක් කිට්ටු උනේ නැත් කිට්ටු වුණොත් මේ සැරෙන් සැරේ මේ කුඹ ගහේ ඉන්න කාක්කා ඈතට ගිල්ලා ගිල්ලා ඇවිල්ලා ආයෙ කුඹ ගහේ වහනවා. ඇයි කුඹ ගහේ වහින්නේ වහන්නේ? ගොඩ බිමක් නැත්තම්. එතකොට මේ නාවිකයෝ දැනගන්නවා කාක්කා ගියා ගියා ගියාමයි. හරියට ගියා එයා එහෙමම ඈතට පීනගෙන යනවා දැක්කොත් ඈතට පියාඹන්න යනවා දැක්කොත් තේරෙන එයාට වහන්න වෙන තැන හම්බෙලා කියලා. එතකොට නැවයි පැතරව යනවා. එහෙම තිබ්බලු අතීතේ ක්‍රම. හරිද? අන්න ඒ වගේ මේ ගෝත්‍රභූ ඥානය දක්වාපත් වෙලා නැත්නම් අනුලෝම ඥානය දක්වා හිතපත් වෙච්ච කෙනෙකුට මාර්ගසිත පහළ වුණොත් ලෝකෝත්තර தත්ත්වයටපත් වෙන ඒක එයාට දැනෙනවා. හරි ඒ ඒ අවබෝධය දැනනවා. ඒක ඒක නැතුව මෙයා මෙතන කැරක් කැරක් හිටියොත් ආය සංස්කාර ගොඩේම හිත රැඳෙනවා. රැඳුණාට හැම වෙලෙම ගොඩ බිමක් හොයන්නේ. ඔය මට්ටම ඒ සිහිය පවත්වාගෙන වාසය කරන්න ඕනේ. ඒ සිහිය පවත්වාගෙන වාසය කරන්න ඕනේ. එන්නේ සිහිය පවත්වාගෙන වාසය කරොත් මොකද වෙන්නේ? එයාට කොයි වෙලාව හරි මාර්ගසිත පහළ වෙනවා. මාර්ගසිත පහළ වීමත් එක්ක වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ මේ මාර්ගසිතත් එක්ක වෙන්නේ ඇයි එතන සම්මා සතිය තියෙනවා අර අර මං කිව්ව මලමිනියේ ඇත්ත తত্ত্বය අර පිට්ටිය විවර කරලා මිනිය දැක්කා වගේ පංච උපාදානස්කන්ධයේ සත්‍ය తত্ত্বය දකිනවා. ඒ සත්‍ය తত্ত্বය අත්දකින්ද එයාට සම්මා දිට්ඨිය එක පැත්තකින් පොහොර දාලා සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා සති ඒ ඒ අංග හතම එකතු කරපු සම්මා සමාධිය හේතු වෙලා මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධයේ අර වර්ධනය කරගෙන ආපු ත්‍රිලක්ෂණය අත්දකිනවා. අන්නේ ත්‍රිලක්ෂණය අත්දැක්කද එයාට ඉන්පසු මේකේ මේක මම මේක මගේ මම මගේ කියලා ගත්ත තද ගැනීමට එන්නේ නෑ. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ වැරදි ගැනීමක් නෑ. විශේෂයෙන් ඒක පාලනය කරන්න මගේ කියලා වෙන් කරලා අල්ලගෙන තියාගන්න කිසිදු අදහසක් එන්නේ නෑ. හරිද? අන්න එතකොට කියනවා එයාට එයාට සියලු දෘෂ්ටි ආත්ම දෘෂ්ටි ඇතුළු පංච උපාදානස්කන්ධයේ පිළිබඳ තිබ්බ සියලු වැරදි දැක්මවල ටික නැති වෙනවා. හරිද? අන්න එතකොට කියනවා ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන් නැති වෙනවා. නැත්නම් පංච උපාදානස්කන්ධයේ තියෙන වැරදි දෘෂ්ටි ටික අයින් වෙනවා. එතකොට කියනවා සක්කාය දිට්ඨිය දුරුණා කියලා. හරිද? සක්කාය දිට්ඨිය අයින් වුණා කියනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? එයා ආයතර කර වැරදි වෘත වලට යයිද? නෑ. ඒක කොහොමත් ආයෙ වෙන්නේ නෑ. ඒ වගේම ධර්මය ගැන මේ ලැබිච්ච අවබෝධයත් එක්ක කිසිදු සැකයක් ආයෙ උපදින්නේ නෑ. එහෙනම් සක්කාය දිට්ඨිය, සීලබ්බත පරමාස, විචිකිච්ඡා කියන භවයට බැඳ තබන ධර්මතාවයන් පළවෙනි බැමි තුන ලියනවා. හරිද? එතනින් එහාට කන්දෙන් උඩට පැනනවා දැන්. හරිද? ඉතින් මේ හැම එකක්ම සිද්ධ වෙන්නේ ඔය විදිහට තමන් වීරයෙන් වර්ධනය කරගෙන આવොත් විතරයි ඉබේ නම් පහළ වෙන්නේ නැහැ. හොඳයි. මොකද කියන්නේ ඔය වැනි தත්වයකට මානසිකත්වයේ අරගෙන අපි බොහොම කෙටියෙන් මේ ටික කතා කරේ. තව මැද කුඩල දේවල් කතා කරන්න තියෙන මං කියන්නේ කාලෙමදි කියලා. නේද? එතකොට <laughs> නේද? ඒක මේ අභිමානයකට කියන එකක් නෙවෙයි. ඇත්තටම කාලේ මදි කියලා මේ අතට තේරෙන්න ඇති. නේද? මැද හරිය තව කොච්චර අපිට කතා කරන්න දේවල් තියෙනවද? උපක්‍රේස ගැන ගොඩක් කතා කරේ නෑ. පටිච්චසම්පාදය ගැන ගොඩක් කතා කරේ නෑ. නේද? එතකොට මේවා බොහෝ දේවල් අතහැරලා මේ කාරණාව කතා කරේ. නමුත් හැබැයි අපි අපිට මෙන්න මෙහෙම අදහසක් මං අහන මේ අත්තන්ගේ මොකද කියන්නේ මේ ප්‍රායෝගික මුල ඉඳන් සීල විසුද්ධිය ඉඳන් කරගෙන ගියොත් ඔය අනුපස්සනා ටික වැඩෙන විදිහට ඔය හිත සකස් කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. මං කියන හින්දාද කියන්නේ? දෙයියනේ පැය හතක් දැම්මන්නේ කිව්වේ. නේද? මං කියන හින්දා නෙවෙයිලු. කරලාද කියන්නේ? නෑ. කරන්න කලින් කියන්න පුළුවන්. එහෙනම් මං සාර්ථකයි. නේද? ඒ කියන්නේ යම් ප්‍රමාණයකට අපිට හේතුඵලත් එක්ක මේ කතා කරන්න පුළුවන්. ඉබේ නිවන් දකින්නවා කියන එක. නොදැනගෙන නිවන් දකින්නවා කියන එක නෑ. නොදැනගෙන කරන භාවනාවක් නෑ. හරිද? දැනගෙන සියලු දේ ඒ අභිමානය බෞද්ධයන්ට තියෙන්න ඕනේ. හරිද? අපි කරන දේ දැනගෙන කරන්න ඕනේ. කවුරු හරි කිව්වට පිළිගන්න බෑ. මට දැනෙන්න ඕනේ. මම දැනගෙන ඉන්න ඕනේ මොකද්ද සෝවන් වෙනවා කියන්නේ කියලා. මම දැනගෙන ඉන්න ඕනේ මට මේ ස්ටෙප්ස් ටික ආවද උඩට කියලා. හරිද? මගේ මගේ විදර්ශනාසිත කොච්චරනම් මේ ලෝකේ අතහැරියද කියලා දැනෙන්න ඕනේ. නේද? සෝවාන් පලස්ත සිතක කොච්චර සුන්දරතාවයක් තියෙනවද කියලා තේරෙන්න ඕන දැන් ටික ටික හරි. ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන් නැහැ කියන්නේ එයාට ආත්මීය හැඟීම් මාත්‍රයක්වත් ඇති වෙන්නේ නැහැ කියන එක. මසුරුකම මාත්‍රයක්වත් ඇති වෙන්නේ නැහැ. මසුරුකමෙන් සම්පූර්ණයෙන් අත මිදිලා. ඒක තපති සූත්‍රයේ තාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. හරිද? ඉතින් ඒකින්ද ලෝකය දේ දුන්නක් දකිනවා වගේ. ලෝකය ගැන තියෙන්නේ කාමරාග පිටික තියෙනවා. දේ දුන්න අපිට දැකීමේ සතුට තියෙනවා. හදිසියෙම දේ දුන්න බලබලෙදි කවුරු හරි වැහුණොත් මට පොඩ්ඩක් කියන්න තියෙනවා. ගැටීමක් ඇති වෙනවා. හැබැයි එයාව ඒ පුද්ගලයා ගැන නෙවෙයි අර රූපය දැක්කේ රූපය දකින්න බැරි වීම ගැන. ඒකයි විසාකාව මිනිපිරිය නැති වෙනකොට අඬනවා. අඬන්නේ මිනිපිරිය කියන රූපය නැවත දකින්න හම්බෙන්නේ නැති හින්දා විතරයි. ඒක පවත්වා ගන්න බැරි වෙන හින්දා නෙවෙයි. පවත්වා ගන්න බෑ කියලා විසාකාව හරියටම දැනගෙන හිටියා. ඒක පවත්වා ගන්න බෑ. නමුත් කැරකි කැරකි ආය හැදෙනවා කියලා හිතනවා. අපි හිතමු මම දේ දුන්නා පවත්තන්ට මට බෑ මම දන්නවා හැමදාම හැන්දෑවට දේ දුන්නක් හැදෙනවා කියලා. එක දවසක් මට ආරංචි වෙනවා ආය කවදාකවත් දේ දුන්නක් හැදෙන්නේ නැහැ කියලා. එහෙනම් මට දැකින්න තියෙන අවස්ථාව නැතු වෙනවා. අන්න එතකොට මට ගැටීමක් ඇති වෙනවා. හරි? අන්න එහෙම අපි තවත් දුරට ගවේෂණය කරන්න බද්ධේ කරත්ත සූත්‍රය ආදී සූත්‍ර ධර්මයන් අතීතයේ තව කොච්චර දේවල් අපිට කියන්න දන්නේ තණ්හාව දෘෂ්ටිමාන්නයෙන් අතීතයේ ලුහුමදින්නේ නෑ සෝවන් වෙච්ච සිතක් ඉතින් ඒ වගේ සූත්‍ර ධර්ම කග්ගවිසාන සූත්‍රය වගේ මුනිවරයෙක්ගේ තියෙන්න ඕන ලක්ෂණ පිළිබඳව නැත්නම් සෝවාන් පරස්ත පුද්ගලයෙක් තුළ තියෙන යසින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේ විසම්පකම්පිව ආදි වශයෙන් ඒ තියෙන ලක්ෂණ පිළිබඳව ඕනතරම් දේශනාවේ කරුණු හොයාගන්න පුළුවන්. මේ විදිහට ඉස්සරහට ගියොත් තමන්ගේ මානසිකත්වයේ සකස් වෙන ස්වභාවය දැනගන්න අන්න ඒ ස්වභාවයටපත් වෙලා කියලා ස්ථීර වශයෙන්ම තේරුණොත් යම් අදහසකට එන්න පුළුවන්. අචල ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. සෝවාන් පලස්ත පුද්ගලයාට ශ්‍රද්ධාව කැඩෙන්නේ නැහැ. අය සැරෙන් සැරේ සැරෙන් සැරේ සෝවාන් ඵලේ නැති වෙන්නෙත් නැහැ. සමහර අය ඉන්නවා කාලයකට සෝවාන් වෙලා කාලයකට නෑ වගේ කියලා හිතලා ආය වැඩ කරනවා. ආය කාලයකට ආය සෝවාන් වෙනවා. හරිද? එහෙම වෙන්නේ කාගේවත්වත් අනුග්‍රහයෙන් සෝවාන් වෙන්නත් බෑ. හරි ඒකින්ද මේ වගේ ගොඩ ප්‍රශ්න තියෙනවා ඒවා ගැන හරියට කල්පනා කරලා නේද අපි එක තීරණයකට එන්න ඕනේ. ඉතින් මේ ධර්ම දේශනාව සාකච්ඡාව පිණිසයි මේක ස්ථිර කරගන්න නෙවෙයි නිදහස් චින්තනයකින් බණහන්න කියලා මම කිව්වා යම් ගැටලුවක් තියෙනවා නම් මෙන්න මෙතන මෙන්න මෙතන පැහැදිලි නෑ මේක හරියන්නේ නෑ ඕකේ මෙන්න මෙතන වැරදි කියලා ඕන කෙනෙකුට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා අඟහරුවාද හවස 8ට ඕනනම් සාකච්ඡාමය ධර්ම සාකච්ඡාවක් තියෙනවා අවශ්‍ය කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් එහෙම නැත්නම් එන්න ඈතින් ආපුවාට එන්න බෑ එයාට පුළුවන් ඒ තියෙන ගැටලුවක් තියෙනවා නම් අපේ සංවිධායක මණ්ඩලයෙන් ලැබෙන සලස්සන්න ඊමේල් එකකින් හෝ වෙන මොකක් හරි WhatsApp Viber වගේ දෙයකින් හරි ඉතින් එහෙම කටයුතු කරන්න ඔය තමයි අපිට ඊටාම පැහැදිලිව ඊටාම පැහැදිලිව බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල නිවීමක් තියෙනවා කියන එක පැහැදිලිද නැද්ද නේද මේ ජීවිතේ අපි එකම දේ කර කර එකම දේ කකා ඇඳ ඇඳ නේද එකම විදිහට ජීවත් වෙනවා විතරක් නෙවෙයි ඊට වැඩි එහා ගිය විශාල මානසික වර්ධනයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවද නැද්ද? මේ තරම් පැහැදිලි ධර්මයක් මට ලැබෙන්නේ විදේශ රටවල් වලින්ද නැත්නම් ලංකාවේ හිටිය මගේ ගුරුවරුන්ගෙන්ද? නේද? මේ ධර්මය පැහැදිලි මේ ධර්මය තුල අපිට යමක් කරන්න පුළුවන් කියන එක ස්ථිරද? ස්ථිරයි. නේද? ඊටම කරන්න පුළුවන්. කරන්න පුළුවන්. අනේ තව උත්තර ඉන්දිය සංවරය, ආහාරේ මාත්‍රාඥතාවය, චාරණ ධර්ම තව ගොඩ තියෙනවා. නමුත් එක කොටසකින් අපි මේ කතා කරේ. නේද? සීලය කිව්වහම අපි එක කොටසයි කතා කරේ. තව හතරක්, තව තුනක් තියෙනවා. නමුත් කමන්නේ. මේ හැම එකත් එක්කම මම අහන්නේ ලාංකික ජනතාව විදිහට අපිට මෙච්චර ලොකු දායාදයක් තියෙනවා කියලා දැනගෙන හිටියද? නේද? මොකද කියන්නේ? ලංකාවේ අපි තේ හින්දා, පොල් හින්දා, රබර් හින්දා ඒ විතරක් නෙවෙයි, අපනායන භෝග හින්දා විතරක් නෙවෙයි. චෛත්‍ය, නිර්වණලිසෑය, අබේගිරිය, ජේතවනාරාමය, කිරිවෙහෙර, සිරිපාදය මේ ඔක්කොම හින්දා අපි ලෝකේ නමක් දිනාගෙන ඉන්නවා. ලෝකේ නමක් දිනාගත හැකි ඉහළම දේ මොකක්ද? අපිට උරුම වෙලා තියෙන ධර්මය. හැබැයි අපි පාවිච්චි කරන්නෙම නැති දේත් මොකද්ද? නේද? මෙච්චර එහාට හිතක් වර්ධනය කරන්න පුළුවන් නම් හොරකම් කරන එක නැති කරන සිත් පහල කරන වැඩපිළිවෙලක්. සත්තු මරණ එක නැති කරන සිත් පහල කරන කුලල් කා ගන්න, කුහකකම් නැති කරගන්න, බොරු කියන එක නැති කරන මානසික වැඩපිළිවෙලක් සකස් කරන්න ලංකාවේ බැයිද? පුළුවන්. නේද? අලුත් නීති ඕනද? නෑ ඕනේ නෑ. නේද? ඕන කරන්නේ මිනිස්සු ධර්මානුකූලව. මඩිහේ ආඳුර හැමදාම කිව්ව එකයි. මිනිස්සයයි හැදෙන්න ඕනේ. අපි එක එක ශාස්ත්‍ර පිළිබඳ හොයලා බලුවා. අධ්‍යාපන ශාස්ත්‍රය, සෞඛ්‍ය ශාස්ත්‍රය, එක එක ශාස්ත්‍ර පිළිබඳ. මේ ශාස්ත්‍රවල ලංකාව දියුණු වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා කළ යුතු දේ, නොකළ යුතු දේ මොකක්ද කියලා කර්ණීයමෙත් සූත්‍රය වගේ දේවල් වල නිවන් දකින්න කළ යුතු දේ නොකළ යුතු දේ තියෙන්නේ. අන්න ඒ අනුව අධ්‍යාපන ශාස්ත්‍රයේ කොහොමද සෞඛ්‍ය ශාස්ත්‍රයේ දේශපාලන නැත්නම් සව එක එක එක එක එක විදේශ ප්‍රතිපත්ති කෘෂිකර්මය ආදි වශයෙන් මේව හොයලා බලනකොට කල යුතු නොකල යුතු දේවල් හොයාගන්න පුළුවන්. දන්නවද? ඒ දැනට මේ රට පිරිහෙන නොකල යුතු දේවල් වගේක් කරනවා. කල යුතු දේවල් වගේ කරන්නේ මේ ලයිස්තුව හදපුවාම මේ ලයිස්තුවෙන් 75කටත් වැඩිය දැන්ට තියෙන නීතිවල තියෙනවා. හරිද? එහෙනම් තියෙන නීති ටික ක්‍රියාත්මක කරොත් මේ ප්‍රශ්නේ විසඳෙනවා. ලංකාවේ ආදායමෙන් හතරෙන් එකක් හොරකම් කරනවා. හරි දැන් මේ ඇත්ත අහන්නද විගණ ආදිපතිගේ නේද වார்த்தාව ඒකේ පැහැදිලිවම හතරෙන් එකක් හොරකම් කරනවා. එතකොට මේ හතරෙන් එක රැකගන්න නේද රැකගත්තොත් අර වියදමේ ગેප් එක හදන්න පුළුවන් ලේසියෙන්ම. හරි මොකද ඒකට බොහොම අඩු අඩු ගාණක් ඉතුරු වෙන්නේ. මේක හදන්න නීති හදලා හරියන්නේ නැහැ. මේ සඳහා යම් කිසි නායකයෙක් කොයි වෙලාවක හරි ආධ්‍යාත්මික වර්ධනය. මොකද ආධ්‍යාත්මික වර්ධනය කියන්නේ? ආධ්‍යාත්මයෙන් එන්න ඕනේ. ප්‍රාණඝාත කරන්නේ මගේ රට වෙනුවෙන් මම හොරකම් කරන්නේ ඒ හිත ඉඩ දෙන්නේ නැහැ. රට ගැන ඇති වෙන ජාතික හැඟීම නැත්නම් පාපය ගැන ඇති වෙන බය හින්දා ඒ හිත හොරකම් කරන්න ඉඩ දෙන්නේ නැහැ. මම අද කියන්න යන්නේ නැහැ කුම්බාන්ට කතාව දන්නවනේ ওই චුට්ට ඇති. හරිද? කුමන මාධ්‍යයේද කුමන නායකයාද කොතනද කවුද පාපේ ආදීනව කියන්නේ? පාපේ ආදීනව කියන්නේ ඒ අතන කටවල හැරෙන්නේ නේද? ඇයි? කටවල හැරෙන්න බෑ. නේද? එතකොට රට බෞද්ධ රටක් කියලා කියනවා. බෞද්ධකම කියන්නේ මොකද්ද? බෞද්ධකම කියලා කියන්නේ විහෙර විහාර දැන් ගන්න හාමුදුරුවන්ව රක්ෂණය කරනවා. පිස්සු නැත්තම් හොඳටම හොඳයි. මමත් ඉන්නේ මගේ රක්ෂණය අරන් එනකම් බලාගෙන. නේද? අනාත්ම සංඥාව තියාගෙන බය උපද්දවන්න. නේද? එතකොට මෙහෙම විකාරයක්ද වෙන්න ඕන රටේ. ඒකද වෙන්න ඕන. පුංචි ළමයින්ගේ පවා හොරකමට බය ඇති කරවන්න පුළුවන්. හරිද? ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන්. හරි. ඒ වගේම තරුණයින්ට තමන්ගේ හිත පාලනය කරන වැඩපිළිවෙලක් ඕන තරම් හදන්න පුළුවන්. නැවත නැවත නැවත නැවත මේවා සාකච්ඡා කළා. එතකොට නීති පද්ධතිය ක්‍රියාත්මක කරන බලවේගය පොලිසියවත් හමුදාවවත් නෙවෙයි රටක නීති පද්ධතිය ක්‍රියාත්මක කරන බලවේගය අධ්‍යාත්මික බලවේගයක් වෙන්න ඕනේ. ඒකට ලෝකෙටම ආදර්ශයක් ඇතුව මේක කරන්න පුළුවන් එකම රට ලංකාව. ඇයි මෙච්චර එහාට ගිය ක්‍රමවේද ලැබිලා තියෙනවා. මේ මං විතරක් දන්න එකක් නෙවෙයි මේ මං කිව්වේ. හරි. කඩවැද්දේ ජිනවංශ හාමුදුරුවෝ, මාතර ඥානාරාම හාමුදුරුවෝ, රේරුකාණේ නායක හාමුදුරුවෝ, බලංගොඩ හාමුදුරුවෝ. හරිද? එතකොට නායෝනි හරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ඊවැනි ස්වාමීන් වහන්සේලාගේ ආభాසය ලැබමින් තමයි අපි මේ බණ කියන්නේ. උන්වහන්සේලාගෙන් ලැබිච්ච තවත් බොහෝ අප්‍රකට ගුරුවරු අපිට භාවනා පුරුදු කරපු අය ධර්මය කියලා දුන්න අය හරිද? ඒ ගුරුවරුන්ට අපි নমස්කාර කරමින් මේ කාරණාව කරන්නේ. ඉතින් ලංකාව තුල මේ ධර්මය හැමතැනම තියෙනවා. ඒකයි මම කිව්වේ දැන් මේ වෙනකොට රාධාම්දුරු බණ කියන්න පටන් අරන් තියෙනවා. පැය 12ක ධර්ම දේශනාවක්. හරි? එහෙනම් ඇයි මේකට අනුග්‍රහය නැත්තේ? ඇයි මේවා විනාශ කරන්න හදන්නේ? ඒකද එක දෙයක් තියෙනවා. අපි ඔක්කොම මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. අපිට කළ හැකි එකම දේ තමයි මේ ධර්මය අනිවාර්යෙන් විනාශ වෙලා යනවා. මේ ධර්මය විනාශ වෙලා යන්නේ මේ ධර්මය රැක්ක එකම જાතිය තමයි ශ්‍රී ලාංකිකෝ කියලා කියන්නේ නැත්නම් සිංහල ජාතිය. එතකොට සිංහල බෞද්ධකම කෙනෙක් ගැන කතා කිරීම කොහොමත්ම ජාතිවාදයක් වෙන්නේ නැහැ. ජාතිවාදය කියන්නේ අපේ රටේ අපි මේ ධර්මානුකූලව ඉඳගෙන අපි පින්නත්නේ අපේ අන්‍ය ජාතිකයින්ට ඕනම රස්සාවක් කරන්න පුළුවන්කම තියනවද නැද්ද? නේද? ඕනම තැනක ඉන්න පුළුවන්කම තියනවද නැද්ද? ඕනම තැනක ආගමික මධ්‍යස්ථානයක් හදන්න පුළුවන්කම තියනවද නැද්ද? නේද? මේ හැම දෙයක්ම සාමකාමීව සියලු සංස්කෘතීන් එකමුතු වෙලා කරගෙන ආවා. හැබැයි කාලානුරූපව මොකද උනේ මේ අපේම ඉන්න සිංහල තස්ත්වාදයේ හින්දා. සිංහල ත්‍රස්තවාදීන් ඉන්නවා හරියට ලංකාව විනාශ කරන්න මේක කාබාසිනිය කරලා මේ ශාසනය විනාශ කරලා දාන්න. මේ ශාසනය විනාශ කරලා දානකන් නින්දයන් නැති පිරිසක් ඉන්නවා. ඒ තමයි පාකිස්තාන් ගැති. අරාබි ගැති. ඇමරිකන් ගැති. හරිද? නොයේකුත් රටවල් වලට ගැති සිංහල දෙමළ මුස්ලිම් ජාතිකයන්. එංගලන්ත ගැති. හරිද? චීන ගැති. එන්න ඒ වගේ ගැත්තෝ මේකේ ඉඳගෙන වෙන කොහෙට හරි ආවඩනවා. වෙන වෙන සංස්කෘතින් මේකට අරන් එන්න හදනවා. අපේ තියෙන ආවේනිකත්වය අපිට තියෙන භෞමික අකණ්ඩතාව නැති කරන්න හදනවා. මේක සඳහා මූලික මඟ පෙන්වීමක් සමානාත්මතාවයෙන් යුක්තව කළ යුතුව තියෙන්නේ සිංහල බෞද්ධයා මූලික වෙලා අන් අයට මඟ පෙන්වන්න ඕනේ. ඒ මඟ පෙන්වන්න පුළුවන් බෞද්ධ ධර්මයෙන් පෝෂණය වීමෙන් විතරමයි. නැත්තම් සමානාත්මතාවය එන්නේ කුහකකම් යටිමඩිකම් එක එක කෝලන් නාටකම් පටන් ගන්නවා. රට අනිවාර්යයෙන්ම ආර්ථික වශයෙන් තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ මේක අවුරුදු 3කින් රටේ ආර්ථිකත්වය යම් සහනදායී තත්ත්වයකට ගන්න පුළුවන් බව ආර්ථික විශේෂඥයෝ ඕන තරම් කියනවා. තා අපිටත් තේන්න තියෙනවා ගොවියට මූලිකත්වය දෙන්න ඕන. ගොවියට මූලිකත්වය දෙනවා කියන්නේ ගිහිල්ලා හොරතල් කරන්න දෙයක් නැහැ. එයාට මුදල් ටිකක් අතට එන විදිහට යන්තම් වැඩ පිළිවෙලක් හදන්න ඔය නාස්ති කරන සල්ලි වලින් ඕන තරම් පුළුවන්. එහෙම නොත් එයාලා එහෙම නොත් ත්‍රිවිල් වල ඉන්න ළමයි කුඹුරට බහිනවා. ඒක කිසි කතාවක් නෑ. ඒක ගෞරවනීය වෘත්තියක් බවට පත් කරවන්න ඕනේ. ඒක කරන්න පුළුවන් උවමනාව තියෙනවා. අපේ කාටවත් එහෙම නෑ. ඒ ඔක්කොම කරන්නත් අපේ අතුලාන්තය වර්ධනය කරන වැඩපිළිවෙලක් ඕනේ. ඒ සඳහා පැහැදිලිවම ආධ්‍යාත්මික ශක්තියකින් යුක්ත ආධ්‍යාත්මික පැත්ත වර්ධනය කරගත්ත යහගුණ සහිත බොරුවට කියන්නේ නැති හොරකම් කරන්න බය තියෙන නායකයෙක්ගේ ඍජු. ඇයි බෞද්ධ නායකයෙක් තුළ ඍජු සහ මෘදු සහ නිවට නොවන ප්‍රතිපත්ති තියෙනවා. ඒ ප්‍රතිපත්ති තුළ එයාට වක්‍රව ලස්සනට පේන්න ඕනේ වටපිටේ. හරියටම කොහොමද මේ කට්ටිය මෙල්ල කරගන්නේ කියලා පේන්න ඕනේ. ඒකට හොඳ දැක්මක් තියෙන්න ඕනේ. අන්නේ දැක්මක් තියන අය මිසක්කා අධික බලලෝභීත්වයෙන් සියල්ල පාවා දෙන කිසිම කෙනෙකුට මේ රටේ වැඩක් කරන්න බෑ. ඉතින් ඒකයි අපි මේ බණ කියන ගමන් කතා කරන්නේ. කල්යාණ මිත්‍ර එකතු වෙන්න කියලා. හරිද? ඕනම තැනක බලන්න කවුරු හරි කෙනෙක් මොන හරි කතා කරනවා නම් මේක තුල ධර්මය තියෙනවද කියලා. හැබැයි ඒක විකෘති ධර්මයක් වෙන්න බෑ. ඒක තුල අධ්‍යාත්මික වැඩපිළිවෙලක් තියෙනවද කියලා බලන්න. අපි මේ පාර හදලා මේ වේදිකාව හදලා තියන්න ඕනේ. මේකට බය වෙන්න එපා. හරිද? හැම තැනම මේ බව කතා කරන්න ඕනේ. මේ වේදිකාව හදලා තිබ්බහම ඉන්නවා කැලෑවලට වෙලා අප්පිරිය වෙලා. මෙතනත් ඉන්න ඕන තරම්. ලංකාවේ දේශපාලන ගැන කතා කරන්න එපා. ඇයි? මට ඔක කතා කරන්නවත් තරම් අපේ ගිහිල්ලා වැඩ කරනවා ටිකක් කතා කරන්නවත් අපිරියයි. ඇයි? ඒ තරම් ඒ වගේ කතාවක් එන්න ඕනේ. නෑ නෑ ධාර්මික මිනිහෙක් ධාර්මික වෙන්න. නැත්නම් ඔය කට්ටිය එපා ලෑස්ති වෙන්න. මෙයාගේ දැක්ම මොකක්ද කියලා බලන්න හරියට. අධ්‍යාත්මික වර්ධනයක් ඇති කරන වැඩපිළිවෙලක් තියනවද කියලා. ඒක මට අයිති කාරණාවක් නෙවෙයි. නමුත් ඒකට යමක් කරන්න අපිට පුළුවන්. රට අනිවාර්යයෙන්ම ඉලක්කයකට දියුණු වෙන ශ්‍රී ලාංකික ප්‍රතිපත්තියක් හැදෙන්න ඕනේ. ඒක හැදෙන්න උන අධ්‍යාත්මික ප්‍රතිපත්තිය මුල් කරගෙන ඊටාම විනිවිද පේන විදිහට ඒක හදන්න ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. අපි ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා, කතා කරමින් ඉන්නවා. ඒක අපි එළියට දාලා පෙන්වන්නම්. හැබැයි ඒකේ අනිවාර්යෙන් ආධ්‍යාත්මික පැත්ත වර්ධනය වෙන. ඒ කියන්නේ මේ කියන මේ මේ බිම බලාගෙන යන මිනිස්සු හැදෙන්න ඕන කියන එක නෙවෙයි කියන්නේ. හතරයි ඕනේ. ප්‍රාණඝාතයට ප්‍රතිවිරුද්ධ සිතුවිලි උපදින්න ඕනේ අකුසලයට වැඩිය. හොරකමට ප්‍රති මුකුත් එකයි ඕනේ කියලා මම කියන්නේ. ඔක්කොම නැහැ. හොරකමට ප්‍රතිවිරුද්ධ සිතුවිලි උපදින මානසිකත්ව ටික හදාගන්න බැරි නෑ. පුළුවන්. ඒ සඳහා වැඩ පිළිවෙලක් ඕනේ. හරිද? අන්න එදාට රට දිනු කරන්න හොඳටම පුළුවන්. ඒකින්ද අන්න ඒ සඳහා දැඩි හඬක් නගන්න ඕන බෞද්ධ විදිහට. හරිද? දැඩි ප්‍රතිපත්තියකට එන්න ඕනේ. දැඩිව කියන්න ඕනේ. තවත් පව් කරගන්න නැතුව ඉමු අපි. නේද? තවත් හොරුන්ට පත් අදින්නේ නැතුව ඉමු. නේද? අපි මේ වැඩේ කරේ. ඒකද ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් කල්යාණ මිත්‍ර සංගමයේ විදිහට අපි කරමින් තියෙනවා කරන්න ඕනේ ඒ සඳහා ඉදිරිපත් වෙන්නත් කියලා මතක් කරනවා ශාසනය වෙනුවෙන් දැන් නිස්සද්දව ඉන්න ඕන කාලේ නෙවෙයි. නිස්සද්දව ඉඳීමත් භයානකයි. හේතුව ශාසනය අනතුරේ. බුදුහාමුදුරු මෙච්චර කැපකිරීමක් කරපු මේ ශාසනේ භික්ෂුන් වහන්සේලාට මහා සාධාරණයක් සිදු කරනවා. කෙනෙහිලිකම් කරනවා. උන්වහන්සේලාට මහා කරදර කරනවා. උන්වහන්සේලාව රවට්ටගෙන පාරවල් වලට බස්සනවා. ඔය පාරවල් වලට බස්සන භික්ෂුන් වහන්සේලා බොහෝම දෙනෙකුට උදව් කරපු අය. හරිද? ශාලාවක් හදන්න උදේ ගෙවල් වලට උදව් කරලා නෙමෙයි. ශාලාවල් හදන්න උදව් කරලා, චෛත්‍ය හදන්න උදව් කරලා අනිත් පැත්තට කෝල් කරලාගෙන හාමුදුරුවනේ මතකද? දැන් ඉතින් වඩින්න පොඩි කට්ටියත් එකතු කරා. උන්වහන්සේලාට කරන් දෙයක් නැහැ. හරිද? තව පැවිදි පිරිසක් මේ පැවිදි පිරිස විනාශ කරනවා. හරිද? ඊටාම ගැති විදිහට අනිත් පැත්තට ඇදලා දානවා. රොතු පිටින් හැංගීම් අවසලා අරගෙන ගිහලා ඒවා එක එක පැති පැති වලට කරකවනවා. මේ වගේ මහා නරක ඊ타ත්ම අභාග්‍ය සම්පන්න කාලයක මම අවසානයෙන් කරන ඉල්ලීම තමයි හැමෝගෙම ජව සම්පන්නව ප්‍රතිබල සම්පන්නව කටයුතු කරන්න. මේක අනිවාර්යයෙන්ම සිංහල බෞද්ධ ජාතිවාදයක් නෙවෙයි කියන එක මතක තියාගන්න. ජාතිවාදයේ අර්ථ දක්ව ගන්න. ජාතිවාදය කියන්නේ මොකක්ද? අපිටම විනාශ කරන්න අර්ථ දක්වපු එකක් තියෙනවා වැරදි විදිහට ජාතිවාදය. ජාතිවාදය කියලා කියන්නේ යම් රටක එක් જાතියක් විතරක් සිටිය යුතුයි කියලා අනිත් පැයට අසාධාරණකම් කරමින් ඒ જાතිය ಜಾතිවාදීව කටයුතු කිරීම. ලංකාවේ එහෙම එකක් නැහැ. ලංකාවේ ಜಾතිවාදීව කටයුතු කරන්නේ සුළු ජාතිකයන්. ඒක ඉතා පැහැදිලි. හරි ඒ මිනිස්සුන්ට තමයි නීති ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. හරිද? එතකොට එහෙමනම් මේ අපි තාස අපිට මානව හිමිකම් කියලා දෙන්න කවුරක්වත් ඕනේ නැහැ. අපේ මානව හිමිකම් ඕන තරම් තියෙනවා. ඒකින්ද මේක කෙලින් කතා කරන්න ජාතිවාදී කෙනෙක් හරියට අර්ථ දක්ව ගන්න ශ්‍රී ලාංකීය නීතියක් හදාගත යුතු වෙනවා. මේ ශ්‍රී ලාංකීය නීතිය තුල ඉන්න බැහැ නා. ශ්‍රී ලාංකීය ප්‍රතිපත්තිය තුල සිංහල මිනිහෙකුට ඉන්න බැහැ නා. ද්‍රවිඩ මිනිහෙකුට ඉන්න බැයි නම් මුස්ලිම් මිනිහෙකුට ඉන්න බැයි නම් මොකද කරන්න ඕනේ? වහාම යන්න කියන්න ඕනේ. හරිද? එන්න ඒ தත්ත්වයට කෙලින් කතා කරන්න පුළුවන් ඍජු වැදගත් ගුණගරුක අධ්‍යාත්මික ගුණයෙන් යුක්ත නායකයෙක්ගේ අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහා හඬක් නගන්න වේදිකාව හදන්න හදනකොට එහෙම අය බිහි වෙනවා. හරිද? එහෙම අය බිහි කරන්න පුළුවන්. ඒක මම ඉතාව වගකීමෙන් කියනවා. ඒක කරන්න පුළුවන් කියලා. සූදානම් වෙන්න ලෑස්ති වෙන්න ඉතාව වගකීමෙන් කියනවා. එවැනි අය පෙනෙමින් ඉන්නවා. අපි නම් වශයෙන් කියන්න ඕනේ නැහැ දැම්ම. හරි. එවැනි අය බිහි වෙමින් ඉන්නවා. මේ මාර්ගය තුල කටයුතු කරොත් ඒක සකස් වෙනවා. ඒකද අපිට තියෙන්නේ පාර හදන එක වේදිකාව හදන එක ධර්මයේ නාමයෙන් මේ ධර්මය ආරක්ෂා කරගන්න ලෝකෙටම අපිට දෙන්න තියෙන එකම ලොකුම සම්පත තමයි ධර්මය. එදාට ලෝකෙ මිනිස්සු මේ ධර්මය ගත්තකොට කොහෙද බලන්න ධර්මානුකූල භික්ෂුන් වහන්සේලා පුහුණු කරන්න තැනක් තියෙනවද? නැහැ. විදේශීයින්ට ධර්මයේ ප්‍රචාරය කරන්න අපේ රටේ ක්‍රමවේදයක් තියෙනවද? නැහැ. භාවනා කරන්න පොළඹවන ක්‍රමවේදයක් තියෙනවද? නැහැ. ස්වාමින් වහන්සේලාට ත්‍රිපිටකය උගන්වන්න අඩුම ගානේ තැනක් නැහැ. ඒ සඳහා උනන්දුවක් නැහැ. හරිද? ඒකට මොකද රක්ෂණය කරන්න ලෑස්ති කරගන්න හදනවා. මේ පිස්සු විකාරයේ අර කියන්නේ පොල් කටු මාළේ දාගෙන කියලා අන්න ඒ වගේ නේද? මේ මල විකාර කරන නේද? මහා ලොකුවට මේ මොකද ධර්මය ලෝක උරුමයක් කරනවා. දැන් මොකද කරේ? ලංකාවේ උරුමයක් කරා, ජාතික උරුමයක් කරා. දැන් එක ධර්ම විකෘති කරපු එක පොතක් අල්ලගත්තද? බොරුව කරන්නේ තනි කරව. අම්මුම අමු බොරුව. මේ හැම දෙයකටම රැවටිලා අපි මහා මා නිවට වෙලා තියෙනවා. හරි මා කෑ ගහන මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා. හරි. මොකද මේ ඒ තමයි ඒ තමයි ಜಾතිවාදී බව අවසන ඒකට තමයි ಜಾතිවාදය ඕන වෙලා තියෙන්නේ. අපි මුස්ලිම් මිනිස්සුත් එක්ක කතා කරලා තියෙනවා. මම මේ ළඟදී පොල් ගහවල සම්මන්ත්‍රණයකට ගිහිල්ලා කතා කරා. ඒ වටේ පිට හිටිය මුස්ලිම් ජනතාව ඔක්කොම ඇවිල්ලා අන්න හාමුදුරුවෝ කිව්ව කතාව හරි. කිසිම අඩුපාඩුවක් නැහැ. ඒක තමයි වෙන්න ඕන. අහිංසක ද්‍රවිඩ මිනිස්සු, අහිංසක මුස්ලිම් මිනිස්සු, අහිංසක සිංහල මිනිස්සු, කතෝලික මිනිස්සු ඉන්නවා. ඒ කිසිම කෙනෙකුට ඔය කියන හීන දින ප්‍රතිපත්තිය අවශ්‍යතාවයක් නැහැ. ඔයකේ මේ උඩින් ඉන්න 105ක විතර නායකත්වයන් ටිකකට තමයි මේ පිස්සුව ගහලා තියෙන්නේ හොඳටම. ලෝකේ ලංකාවේ ලේවිලක් වෙච්ච වෙලාවේ පැය එකහමාරක් රැස්වීමක් තියන්න බැරි නායකයෝ ටිකකින් වැඩක් තියෙනවද කියන්නේ? නේද? අර මේ මිනිස්සු අත් කකුල් කැඩිලා කෑ ගහනවා, දඟලනවා, කරගත් දේක් නටනකොට මේකේ රණ්ඩු වෙලා ගියා යන්න පැය එකහමාරක් ඇතුළත. 9ට පටන් ගත්ත දේ 10 මාරනට ඉවරයි. නේද? එහෙනම් හිත නරක කරගන්න එපා. මෙච්චර ලස්සන බණක් කියලා මොකද්ද මේ අන්තිමට කිව්වේ කියලා. නේද? ඒක බලන්න විදර්ශනා අදහසකින් නේද? මේ පාලනය කරගන්න ඕන කියලා. ඒ බවත් මතක් කරගනිමින් මේ දෙපැත්තක් ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඒ සඳහා අපි තා වගකීමෙන් කටයුතු කරනවා කියන එකත් කියමින් මම හිතන්නේ අපි ධර්ම දේශනාව මෙතන නිමවටපත් කරනවා. එන ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා මේ සියලු දේ උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා විශේෂයෙන්ම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අනුග්‍රහය සහ ආශිර්වාදය අපිට නිබඳව নিরතුරුව ලැබෙනවා. මෙහෙට පය ගහව පළවෙනි දවසේ ඉඳලා ඉතින් ඒකින්ද උන්වහන්සේට අපි බොහොම පුණ්‍ය අනුමෝදනා කරනවා ඒ වගේම මේ විහාරස්ථානය සකස් කරන්න අද මේ අපිට බණ කියන්න මේ ඔක්කොම කටයුතු කරපු ලංකාවම සකස් කරන්න මහා හැඟීමකින් කටයුතු කරපු සෝම ස්වාමීන් වහන්සේ අපි සිහිපත් කරමු. උන්වහන්සේට බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මට මේ බණ කියන්න අවශ්‍ය කරන මානසිකත්වය සකස් කරපු මගේ ගුරුවරු විශේෂයෙන් මගේ දෙමව්පියෝ ඒ හැම කෙනෙක්ම පුංචි කාලේ ඉඳන් අපි මේ தත්තට ගන්න කටයුතු කරපු පැවිදි වුණාට පස්සේ මාව නිර්මාණය කරපු සියලු ගුරුවරු භාවනා ගුරුවරු ඇතුළු ඒ සියලු දෙනා වගේම පොත් පරිශීලනය කරන් පොත්පත් ලියා තබපු අපේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලා ඒ සියලු දෙනාටම මේ පින් උතුම් නිවන අවබෝධ සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නන් අයවරින් සහයෝගය දුන්න හැම කෙනෙක්ම ඒ පිළිබඳ පසුව මතක් කරાવી. ඒ හැම කෙනෙකුටම උතුම් අවබෝධය සඳහා හේතු වෙලා විශේෂයෙන්ම විහාරස්ථානයේ දායක සභාව ඒ වගේම නොයෙකුත් සංවිධාන විතරක් නෙවෙයි මේ ක්‍රියාත්මක වෙන චිත්තවිසුද්ධි පදනම චිත්තවිසුද්ධි පදනමේ සියලු දෙනාත් කල්යාණ මිත්‍ර සංගමේ සියලු දෙනාත් මේ හැම කෙනෙක්ම දැඩි උත්සාහයක් දැඩි වීරයක් මම හිතන්නේ ඒ කැපකිරීම බෝධිසත්ව කැපකිරීමක් මම දන්නවා. ඒ මහන්සි වෙච්ච එක්කෙනෙකුටවත් අද බණ අහන්න හම්බුන්නේ නැහැ. මොකද ඊයේ පාන්දර 5යි මෙහි කටයුතු ඉවර කරලා ඒ කට්ටිය තමන්ගේ ස්ථාන වලට යද්දී. මම දන්නේ එක්කෙනෙක්වත් බණ ඇහුවේ නැහැ කියලා මගේ අදහස අහන්න තරම් පුළුවන්කමක් තිබ්බේ නැහැ. අන්නරේ නොයෙකුත් වැඩවල එදලා ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් අපි අපි වෙනුවෙන් ඒ කරපු කැපකිරීම ඒ අයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ අප හැමදෙනාම ඒ වගේම සංවිධානය කරපු ස්වාමීන් වහන්සේලා මම ඔබ අප හැමදෙනාම මේ ලෝකෙට ජනිත කරපු අම්මා තාත්තට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන්න නම් මේ ජීවිතයේ දෙමුතුම් සැනසීමෙන් සැනසේවා. සුජීවත්ව වාසය නොකරන්න නම් මේ පින් අනුමෝදන් කරගනිත්වා. හැමදෙනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සීල දෙවියෝද මේ පින් අනුමෝදන් කරගනිත්වා. දේව බල දේව ශක්තියින් වඩා වර්ධනය කරගනිත්වා. දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම දේව පිහිට ආරක්ෂා නිබඳව නිරතුරුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැවත මතක් කරනවා සතුට වෙන්න කාරණාව තමයි පැය 7ක්ම හිටියා. හෙල්ලෙන්නේ නැතුව මේ එක අරමුණකින් ලෝකය අමතක කරලා ඉන්න පුළුවන්. එහෙනම් ඔබේ හදවත අනිවාර්යයෙන්ම මේ පින්වන්ත අයගේ සිත මානසිකාරය ධර්මය තුල සතුට උපදවන මානසිකාරය. ඒ කියන්නේ ධර්ම අවබෝධය දක්වා යන්න පුළුවන් අය අප්‍රමාදීව කටයුතු කරන්න කියලා මම කියනවා. ප්‍රමාද වෙන්න එපා, අකුසලයට යට වෙන්න දෙන්න එපා ඔය කුසල් සිත. අද ඒ පරීක්ෂණයෙන් සමත් වුණා කියලා අපි හිතමු. නැත්තම් පැය හතක් කොහොමත් ඉන්න බෑ. ඒකින් තමන් ගැන විනිශ්චයක් අරගෙන හැකි ඉක්මනින් තමන්ගේ කටයුතු සිද්ධ කරගෙන ප්‍රමාද වෙන්නේ නැතුව කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්න මේ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණමේ ආනිසංසය හේතුවක්ම වේවා යෝධ බල යෝධ වීරිය ලැබේවා සනසේවා නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා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 නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා